උදබින්දු නිපාතේන උදකුම්භෝපි පුරති ඌරති බාලෝ පාපස්ස තෝක තෝකම්පියාචිනං පින්වත්නි මේ අවස්ථාවේහි අප විසින් ප්‍රකාශ කරන ලද මේ ගාථා ධර්මය අපේ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ එක් අවස්ථාවක වක්පිළිවෙත් ගැන පරිස්කාරාදිය සුරක්ෂිතව තන්පත් කර තැබීම ගැන වැඩි සැලකිල්ලක් නොදැක් වූ එක්තරා භික්ෂූන් වහන්සේ නමක් මුල් කරගෙන දේශනා කරන ලද ගාථා ධර්මයක්. එයින් ඒට අනුව ධර්මකාරණා ස්වල්පයක් ප්‍රකාශ කිරීමේ අදහස ඇතුවයි අපි මේ මාතෘකාවට ගත්තේ. දැන් අපි සාමාන්‍යයෙන් කල්පනා කරමු බෞද්ධයන් වත් අනිත් බොහෝ දෙනා වත් පව් කියන්නේ මොනවද කියලා නොදන්නේ නැහැ. ඒ පිළිබඳව වැඩිම විස්තරයක් ඕන නැහැ. නමුත් සාමාන්‍යයෙන් අපි හිතමු මොනවද පව් කියලා කියන්නේ. එතෙන්දී අපිට මේ වචනේ දෙපැත්තකට තෝරාන්නට වෙනවා. පාප කර්ම යනුවෙන් අපි සලකනකොට සලකතොත් ඒ අවස්ථාවේදී අපි පව් කියලා තේරුම් ගන්නට ඕන. අපේ පිරිසිදු සිත ඒ පිරිසිදු සිත කියලා කිව්වේ පින්වත්නි මනුෂ්‍යාත්ම භාවයක ප්‍රතිසන්දිහිත අපේ මුල් හිත බොහොම පිරිසිදුයි මිනිස්සෙක් වෙලා උපදිනවා නම් ඒ උපදින කොට ලැබෙන ප්‍රතිසන්දි චිත්තය පළමු අනහිත ඊටාම පිරිසිදුයි අන්නේ පිරිසිදුව පවත්නාසිත ඒක එහෙම දිගට පවතින්නේ නැහැ චිත්ත ප්‍රවෘත්ති වශයෙන් පැවතීගෙන යන සිත යම් හැටියකින් අපිරිසිදු වෙනවා නම් ආන්නේ හිත අපිරිසිදු කරමින් උපදින පහළවන අභාස් චේතනා පාප කර්ම කියලා හඳුන්වන්නට ඕන. පාප කර්ම. එක්කෝ බලවත් ආශාව, ලෝභය හිත නොයෙක් අන්දමෙන් අපිරිසුදු කරන්නට පුළුවන්. ද්වේෂය, ක්‍රෝධය හිත නොඑක් අංගමින් අපිරිසුදු කරන්නට පුළුවන්. කාරණා කාරණා තේරුම් බේරුම් කරගන්නට බැරි මෝහය නොඑක් අංගමින් හිත අපිරිසුදු කරන්නට පුළුවන්. මෙන්න මේ විදිහට මේ ලෝභ, ද්වේෂ, මෝහ මුල් කරගෙන ඇති හිත අපිරිසුදු කරමින් පහළවන චේතනා ධර්ම, සිතවිලි, චෛතසික ඔක්කොම පාප කර්ම හැටියට හඳුන්වන්නට ඕන. ඊළඟට පාප ක්‍රියා හැටියට සලකනකොට ඒ විදිහට අපේ අර පිරිසිදු හිත අපිරිසිදු කරන ඔය අපිරිසිදු අදහස් පහල කරවීමට පහල වීමට හේතු වන කටයුතු ක්‍රියා පාප පාප ක්‍රියා හැටියට හඳුන්වනවා අපි. එතෙන්දී අපි ඒවා බෙදනවා මේ කර්ම සිද්ධ වෙන්නේ කරුණු තුනක් නැත්නම් ක්‍රම තුනකින් ద్వාරත්‍රය එක්කෝ ශරීරය මුල් කරගෙන නැත්නම් වචනය මුල් කරගෙන නැත්නම් සිත මුල් කරගෙන කාය වා මනෝ කියන මේ ద్వාරත්‍රයට අනුවයි ඒ අනුව සලකනකොට අර හිත අපිරිසිදු කරන පාප චේතනා පහළවීමේ කටයුතු හැටියට ක්‍රියාවල් හැටියට පෙන්නනවා කයින් කාය කම්මං තිදාවුත්තං කරුණු තුනක් ප්‍රාණඝාත, අදත්තාදාන, අනාචාර කිය. ඒවා විස්තර කරන්නට ඕන නැහැ. හොඳට දන්නවා. හැබැයි ප්‍රාණඝාත කිව්වහම අපි තේරුම් ගන්නට ඕන සතෙක් සතෙකුගේ දිවි තොර කිරීමම පමණක් නොව කෙරවලෙන්ම ඒක අල්ලලා කතා කරත් සතෙකුට හිංසා පීඩා කිරීම කෙනෙකුට අලාභ හානි නිന്ദා පරිභව කිරීම ආදී සෑම දෙයක්ම ඒකට ඇතුළත්. අදත්තාදාන කියාපු තැනත් Taman අයිති නැති අයිතිකරුවන් විසින් කැමැත්තෙන් නොදොන් මොනම විදිහේ දෙයක් වුණත් මොනම ක්‍රමයකින් හෝ ගැනීම අදත් ආදාන යනුවෙන් අදහස් කරපු කොටසට අයත් වෙනවා. නොඑක් අංගමේ ශිෂ්ට සීලාචාර ධර්ම ඉක්මවා පවතින ක්‍රියාපද්ධතිය අනාචාර හැටියට සලකන. මේවා පාප කර්ම. වචනයෙන් සිද්ධ වෙන මුසාවාද පිසුනාවාද පරුසාවාද සම්පප්පලාප කියන මේවා වාචසික අකුසල කර්ම. ඒවා ගැන අපි විස්තර ඕන නැහැ. මුසාවාද දන්නවා, පිසුනා වාච, පරුසා වාච, සම්පප්පලාප දන්නවා. මේකෙදී එක කාරණයක් විතරක් සලකන්නට මතක් කරන්නට මා කැමතියි. ඔය සම්පප්‍රලාප මුසාවාද කියන දෙක මුසාවාද කියන්නේ ලොකු බොරු අනුන්ට පාඩු වෙන අන්දමේ බොරු. සම්පප්‍රලාප කියන්නේ නිකන් කිසිම වැඩකට තේරුමකට නැති නිකන් කපම්බර බුරු කපම්බර නිකන් මේ ගමේ ගොඩේ පාවිච්චි වෙන වචන වලින් කියතොත් පච ඊළඟට මේ පිසුනා වාච කියන එකේ අපි සැලකිය යුත්තක් තියෙනවා යම් වචනයක් පිසුනා වාච වෙන්නත් පුළුවන් නෙවෙන්නත් පුළුවන් කියන එකේ නාගේ අදහසේ හැටියට අපි අන්නේ ඒක වෙන් කරගන්නට ඕන කේලම කේලමක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මම ඒක පැහැදිලි කරන්නට කැමතියි. අපි හිතමු දෙමාපියෝ පිට ගිය අවස්ථාවක ගෙදර ඉන්න පොඩි පොඩි අය ඔන්න වැඩි මහලු එක්කෙනා මොකක් හරි පොඩි වැරද්දක් කරා. ඊට බාල එක්කෙනා සහෝදරයා හරි සහෝදරි මව් හෝ පියා හෝ ආහම මේ වැරද්ද කියනවා. මෑණියනි පියාණනි මේ සහෝදරයා අපේ අයියා මෙන්න මේ විදිහේ වැරද්දක් කළා කියලා. ඕක කේලමක් වෙන්නත් පුළුවන්, නෙවෙන්නත් පුළුවන්. ඒ අභාසය ඒ කියන්නේ ඒ අර කියන සහෝදරයා හෝ සහෝදරිය ඒ මව් සමග හෝ පියා සමග මේ කියන්නේ අනේ අපේ සහෝදරයා සහෝදරිය මේ විදිහේ මේ පුංචි කාලේ ඉඳලා මේ අන්දමේ වැරදි කරන්න පුරුදු වුණොත් මොහු ලොකු වෙනකොට මහා ලොකු අපරාධකාරයෙක් වෙන්න පුළුවන්. එහෙම වුණාම ඔහුටත් නරකයි අපේ පවුලටත් නරකයි එපමණක් නොව අපේ රට ජාතියටත් නරකයි. ඒ නිසා අපි කිව්වට මොහු අහන්නෙත් නෑ. මොහු හික්මවා ගැනීම සඳහා මවට හෝ පියාට මේ ගැන ඔහුට ආදරයෙන් දන්වන්නට ඕනෑ කියන අදහසින් නම් මේක කිව්වේ. පින්වත්නි එතන කියලාමත් නෑ. ඒක මෛත්‍රී සහගත වාක් කර්මයක් වෙන්නේ. මෙත්තා වචී කාම කියලා කියන්නේ. එහෙම නැතුව ඔහු අදහස් කරනවා නම් මව්පියන්ට අයියාව නරක කරලා නැත්නම් අක්කාව නරක කරලා මං හොඳ මිනිහා වෙන්න ඕනයි කියලා දතු කියන හැටියට කියනවා නම් ඒක කේලමක් වෙන්න පුළුවන්. අන්න ඒ විදිහට සලකන්නට ඕනෑ කේලම පිළිබඳ විස්තරයට බැසීමේ නිගමනයට බැසීමේ. එච්චරයි ඒකේ කියන්නට තියෙන්නේ. හිතින් සිද්ධ වෙන්නේ අභිද්‍යා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි, දැඩි ලෝභයක්, අනුන් අසීවා වෙනසේවා කියන හිතක් මිත්‍යා දෘෂ්ටියේ වැරදි කල්පනාවල ඒවා ගැඹුරින් තෝරන්නට ඕන කරන බණ නෙවෙයි හැමදාම බෞද්ධයන් නෙවෙයි අබෞද්ධයන් පවා දන්න දේවල්. නමුත් ඊළඟට ඔය විදිහේ ඔය අකුසල් රහසින්වත් කරන්නේ නැහැ කියලයි අපි අදිස්ථාන කරගන්නට ඕන කරන්නේ මේ සතිය තුළ ඒ අදිස්ථානය කරගෙන ඒක දිගටම ජීවිතාන්තයේදී පවත්වන්නට හැකි තාක් දුරට අමාරුවෙන් හෝ එහෙමනම් ඒක ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා අපි ඊළඟට බලන්නට ඕනේ. එහෙම බලනකොට මේ පව උපදින්නේ කොහේද? හිතේ. එහෙමනම් ඒකට ඕනෑ කරන්නේ හිත සංවරණය කරගන්නට ඕනේ. ආරක්ෂා කරගන්නට ඕනේ හිත. හිත ආරක්ෂා කරගත්තොත් මේ විදිහේ පව නූපදින්නට කරන අදිෂ්ඨානය රහසින්වත් පව නොකිරීම බොහෝ දුරට ශක්ති සම්පන්න කරගන්නට පුළුවන් අදිස්ථාන ශක්තියේ තරමට හිත ආරක්ෂා කරගත්ත තරමට ඒකට ඉතින් අපි කල්පනා කරන්නට ඕන මේ පව දුරු කිරීම හිත ආරක්ෂා කර ගැනීම ගැන සාමාන්‍යයෙන් ක්‍රම කීපයක් තියෙනවා යම් අය පව කරනකොට ආත්මාධිපති වශයෙන් හිතලා එයින් වළකින්නට බලන ආත්මාධිපති වශයෙන් කියන්නේ තමා ප්‍රධානව හිතාගෙන ඒ කියන්නේ මෙන්න මේකයි මගේ තත්වයේ හැටියට මගේ වතගොතේ හැටියට සමාජයේ මා සලකන තත්වයේ හැටියට මා උසුලන পদවියේ හැටියට මගේ ප්‍රමාණයේ හැටියට මේ විදිහේ වැරදි කිරීම පව් කිරීම අසාධාරණකම් කිරීම මට කොහොමවත් ගැළපෙන්නේ නැහැ. අත්තාධිපති. ඒ නිසා Tamanගේ තප්පය සලකලා ඒ ආත්ම ගෞරවය රැක ගන්නට ඕනෑ කියන හැඟීමෙන්ද යුක්තව අකුසල ධර්මයන් නොකිරීමට අදහස් කරනවා ආත්මාධිපති වශයෙන් සමහරු ධර්මාධිපති වශයෙන්ම සලකනවා. ඒ කියන්නේ ධර්මයට අනුව මේ විදිහේ අපරාධ කිරීම, මේ විදිහේ වැරදි කිරීම, මේ විදිහේ පාප ක්‍රියාවන් කිරීම ධර්මානුකූල නැහැ. මේ ලෝක වශයෙන්ුත් නොඑක් අන්දමේ හිරිහැර පීඩා දුක්ඛම් කටළු කරදර ආදියට පත්වන්නට පුළුවන්. පරලෝක निराදුක්ඛාදී දුක් විඳින්නට සිදුවන නිවන් ඈත් කරන සසර දික් කරන අකුසල කර්ම හැටියට සලකලා එයින් ඈත් වෙන්නට කල්පනා කරනවා ධර්මානුකූලව ධර්මය අධිපති කරගෙන තව සමහරු ලෝකාධිපති කරගෙන ලෝකය අධිපති කරගෙන පාපයෙන් වළකින්න බලන. ඒ මෙන්න මෙහෙමයි. ඔතන තමයි රහසක් පව කිරීමට වැඩිපුරම යෙදිය යුතු තැන. ලෝකයා මට සලකන්නේ මෙහෙමයි. මේ ලෝකයේහි මගේ පැවැත්ම මෙහෙමයි. මම ඉන්න තත්ත්වය මෙහෙමයි. එතකොට ඒ තත්ත්වයේ හැටියට මම මේ මේ කටයුතු කරන්නට ගියොත් ලෝකයා මා කෙරෙහි ලැබූ විශ්වාසය, ගෞරවය, භක්තිය ඇදහිම නැති වෙලා යන්නට පුළුවන්. මම ලෝකයා ඉදිරියේහි එක් අන්දමකින් පෙනී සිට තවත් අන්දමකින් ක්‍රියා කරන සටකප්ප පුද්ගලයෙක් වෙන්නට පුළුවන්. ඒ නිසා ලෝකයා මට නිന്ദා අපහාස පරිභව කරයි යන දීතිය මුල් කරගෙන තමන් අකුසලයෙන් වළකින්නට බලනවා පව්කම් නොකරන්න. මේකයි ලෝකාධිපති වශයෙන් සැලකීම. වටාපිට ලෝකය ආශ්‍රිත සමාජය ආදී ගැන සලකලා එයින් ලැබෙන නිന്ദා අපහාස අලාභාභිය ගැනත් හිතලා තමන්ගේ තාත්වය පහත වැකීම් ගැනත් හිතලා එයින් වළකින්නට බලන්න. මෙන්න මෙහෙම මෙතෙන්දි පින්වත්නි එතකොට එහෙම වලකින්නට බලන එක්කෙනා අර ආත්මාධිපති වශයෙන් තමන්ම තමන්ගේ తත්වය ගැන හිතලා හිතන එක්කෙනාට කොයි එක්කෙනාටත් ඉලක්ක නැහැ හොඳ නැහැ නෝත් එච්චර තැනක් නැහැ ධර්මාධිපති වශයෙන් හිතන එක්කෙනාටත් එච්චර තැනක් නැහැ ලෝකාධිපති වශයෙන් හිතන එක්කෙනාට ලෝකෙට කලෙලි නොවෙන්න ලෝකෙට ප්‍රසිද්ධ නොවන අන්දමට රහසින් යම් වැරද්දක් පාපයක් කරන්නට අවකාශ ලැබුණොත් බොහෝ විට ඒ බඳු අවකාශවලට ඒ බඳු අවස්ථාවලට ඉදිරිපත් වන බව ලෝක වාර්තා දිහා බැලුවාම හොඳ හැටියට තේරුම් ගන්නට පුළුවන්. අන්න ඒ බඳු තැන්වලයි රහසත් පව කරනවායි කියන්නේ. රහසින්වත් පව නොකිරීමට අදිස්ථාන කරගත යුත්තේ ඒ බඳු අවස්ථාවලයි. සමහර විට ඒ බඳු අවස්ථා කොච්චරවත් දකින්නට ලැබෙනවා අසන්නට ලැබෙනවා නොයෙක් විට නොයෙක් වෙනා ඊටාම ප්‍රසිද්ධ ධාර්මිකයන් හැටියට ප්‍රසිද්ධ ගුණවතුන් හැටියට පෙනී සිටලා Tamanගේ පුහුදුන් කමේ දෝෂය නිසා පුද්ගලික පුද්ගල දෝෂයක් හැටියටම කියලා මා කියන්නට කැමති නෑ. පුහුදුන් දෝෂය නිසා ඒ ලෝකයට සමාජයට කල එලි නොවන අන්දමට ඒ බඳු අදහසක් පාපයක් කරන්නට ආවොත් Tamanගේ ලාභ ලෝභ ඉෂ්ට කර ගැනීම පිණිස හෝ වේවා ඊර්ෂ්‍යා ක්‍රෝධ පිරිමසා ගැනීම පිණිස හෝ වේවා කාම කෝප පිරිමසා ගැනීම පිණිස හෝ වේය ලොවට රටට ජනතාවට කල එලි නොවන අන්දමින් එවඳු ඒ අදහසින් යම් පාප ක්‍රියාවක යෙදෙන්නට අවස්ථාව ලැබුණොත් ලෝකය අර පුහුදුන් දෝෂය නිසා බොහෝ විට එවඳු අවස්ථාවක රහසින් ඒ පාපයෙහි යෙදෙනවා. අන්න ඒකයි රහසින් පව කරනවායි කියලා කිව්වේ. සමහර විට එවඳු දේ ගැන හිත යොදවලා හිතෙනොත් පාප චේතනා ඇති කරගන්න පුළුවන්. වචනේනු පුළුවනි විශේෂයෙන් කයින් සිද්ධ වෙනවා. එන්නේ ඒ බඳු අවස්ථා ගැන අපි හිතලා රහසින්වත් පවුණම් කරන්නේ නැහැ කියලා අදිස්ථාන කරගන්නට ඕනේ. අපි අර මුලින් කිව්වා වගේ ඒක ਸਰව සම්පූර්ණව කරන්නට බැරි වෙයි නමුත් අදට වඩා හෙට හෙටට වඩා අනිද්දා අනිද්දාට වඩා ඊට එහා දවසේ ඔය විදිහට අපි එය දියුණුවට කරන්නට අදිස්ථාන කරගන්නට ඕන. එහෙම වුණොත් තමයි අපට අපේ ජීවිතය සම්පූර්ණ ප්‍රයෝජනවත් ජීවිතයක් කරගත හැකි ආලෝකමත් ජීවිතයක් කරගත්තේ ජීවිතය බොහොම ස්වල්ප කාලයක් පවතින දෙයක්. ඒ ජීවිතයෙහි අපි රැස් කරන ධන ධාන්‍ය ආදී සම්පතුත් එහෙමයි. ඔය දෙක ගැන අපි හොඳට හිතන්නට ඕන. හිතලා මොනාන්දමකින්වත් අපි රහසින් හෝ ඒ බඳු ඒ ධන ධාන්‍යයන්ගේ දියුණුවක් ඇති කර ගැනීම පිණිස හෝ වේවා ඉන්ද්‍රයන් පිනවීම වශයෙන් කටයුතු කිරීම පිණිස හෝ වේවා තමන්ගේ දියුණුවට විරුද්ධව කටයුතු කරන්නන්ගේ විනාශය පිණිස හෝ වේවා රහසින් හෝ හිතලා රහසින්වත් ක්‍රියාරම්භ කිරීමට රහසින්වත් පව් නොකිරීමට අදිස්ථාන කරගන්නට ඕ. ඒ බඳු දේ සමාජයෙහි කොච්චරවත් සිද්ධ වෙනවා. පව් කිරීම කරන්නේ අන්න ඒ නිසයි. ඉතින් ඒ පව් දුරු කිරීමේදී අපි රහසින්වත් පව් කරන්නේ නැහැ කියලා අදිස්ථාන කර ගැනීමේදී අපි හිතන්නට ඕනේ පව් ගැන. අපි මුලින්ම මාත්‍රිකා කරපු හැටියට සමහරට ඕක මොකක්ද පුංචි එකක් නේ ඕක එච්චර කාරණයක් නෙමෙයි කියලා හිතන්නට නරකයි. පාපය පුංචි උනාත් ලොකු උනාත් ඒක විපාකනේදී අපතරෙන්නේ නැහැ. ඒකයි බුදුහාඳුරුව අදාලේ මාපමඤ්ඤේත පාපස්ස නමන්තං ආගමිස්සති නුවණ ඇති මිනිසයා මම මේ කරපු නැත්නම් මේ කරන පාපය බොහොම පුංචි එකක්. ඒක ලොකු එකක් නෙවෙයි. ඒකෙන් කාටවත් එච්චර ලොකු පාඩුවක් නැහැ පොඩි පාපයක් පොඩි අකුසලයක් ඕකෝච්චර ගණන් ගන්නට දෙයක් නැහැ කියලා හැම හිතන්නට එපා ඒ වගේ මේ පුංචි එකක් නිසා මම බොහොම ගුණ ධර්ම කරනවා, පින් කරනවා, ඕක වැහිලා යයි, ඒකෙන් මග ඇරලයි කියලාත් හිතන්නට එපා. මම සං ආගමිස්සති. ඒකේ විපාක මට එන්නේ නැහැ කියලා හිතන්නට එපා. යම් කිසි කර්මයක විපාක ගැන කියනකොට බුද්ධාගමේ අමාරුම ගැඹුරුම ධර්ම හැටියට කිය යුත්තේ කර්ම විභාගයක් පුනර්භවයක් නිර්වාණයක් කියන මේවයි මා හිතන හැටියට ඒ නිසා ඒ කර්මය පිළිබඳ නොඑක් විස්තර තියෙනවා. අසවල් කර්මය කුසල කර්මය හෝ වේවා අකුසල කර්මය හෝ වේවා අසවල් කර්මය පොඩි විපාක දෙන්නේ නැහැ කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. සසරින් මිදෙන තුරු හෙවත් රහත්ව නිවන් අවබෝධ කරන තුරු අසවල් කර්මයේ විපාක නොදී ආය කියලා කියන්නට බෑ. ඊට පස්සේ නම් විපාක දීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ අහෝසි වෙනවා. එතෙක් අපට එහෙම කියන්න බෑ. ඒ නිසා හිතන්නට පුළුවන් කමක් නැහැ හිතන්නට නරකයි. මේ පොඩි අකුසල කර්මයක් මම කළේ පොඩි පාප කර්මයක්. ඕක මට විපාක දෙන්නේ නැහැ. මං බොහෝම කුසල ධර්ම කරලා දෙනවා. ඒයින් යට වෙයි කියලා. සමහරට යට වෙන්න බැරි නැහැ ඊට ඉස්සෙල්ලා නිවන් ලැබුවොත්. නමුත් ඒක තීරණය කරන්න බෑ. ඒක තීරණය කරන්නට පුළුවන් වෙන්නේ අරහත්වලාභයෙන් රහත් වීමෙන්. ඉතින් බුදුහාඳුරෝ අදාරනවා ඊළඟට මේ ගාථාවේ උද බින්දු නිපාතේන උද කුම්භෝපි පූරති අර පුංචි පුංචි පව ගැන උනත් නොසලකා ඉඳේපා කියලා උන්වහන්සේ වදාරනවා මේ හොඳ උපමාවක් කාටත් තේරෙන. වතුර ඩිංග ඩිංග වැෑස් වෙන තැනක වතුර වැටෙන තැනකට කලයක් තියලා තිබ්බොත් භාජනයක් තියලා තිබ්බොත් වතුර බින්දුව බින්දුවකට වැටෙන්නේ. හෝස් ගාලා ගොඩක් වැක්කෙන්නේ නැහැ. වතුර බින්දුව බින්දුව වැටෙනවා. නමුත් ඔය වතුර බින්දුව බින්දුව වැටිලා ඒක පැය ගණනකින් අර භාජනය කලය පිරලා යන්න පුළුවන්. උද කුම්භෝපි පූරති බොහොම පොඩ පොඩ්ඩයි වතුර බින්දුව බින්දුවයි මේ භාජනයේට වැටුනේ හුඟක් ආවේ නෑ නමුත් අන්තිමට ඒක පිරලා ඉතිරිලා ගියා අන්න ඒ වගේ පූරති බාලෝ පාපස්ස තෝක තෝකම්පි ආචිනං කුසලා කුසල කර්ම විභාගය නැත්නම් ධර්මා ධර්ම විනිශ්චය නොදන්න බාලයා මේක ඩිංගයි ඩිංගයි මේක සුළු එකයි කිය කිය වුණත් දන්නේම නැතුව පාප කර්ම කරලා පවෙන් පිරෙනවා අර බින්දුව බින්දුව වැටිලා වතුර හිස් වාදනයේ වතුරෙන් පිරලා ඉතිරිලා ගියා වගේ. පොඩ්ඩේ පොඩ්ඩේ කියලා හිතලා අකුසලයන්ගෙන් පිරෙන. ඉතින් ඒ නිසා අපි ඒ ගැන බොහොම ප්‍රවේශම් වෙන්න ඕන. එතකොට අපි ඇයි එහෙම පව් කරන්නේ? පව් කරන්නේ මක් නිසාද කිව්වොත් ඒකට හේතු හුඟක් කියන්නට ඕන. එකක් මේ ලෝකය විවිධයි විසමයි. මේ ලෝක ධාත්වයේ උපන් උත්පත්තිය ලැබූ අප හැම දෙනාටම ඇස කන දිව නාසාදී ඉන්ද්‍රිය ධර්ම තියෙනවා. ඒ වගේම ඒ ඉන්ද්‍රිය ධර්මයන්ට ගෝචර වන රූප, ශබ්ද, ගන්ධ ආදියත් පවතිනවා. අපේ පුහුදුන් බව නිසා එහෙම නැත්නම් හිතේ භාවිතත්ව භාවය හිත දියුණු කරපු තත්වය අඩු නිසා එබඳු අරමුණු ලැබෙනකොට අපි එහි එක් අතකින් ආස්වාද වශයෙන් ඇලෙනවා. එහෙම නැත්නම් දේශ වශයෙන් හැප්පෙනවා. එහෙම නැත්නම් මෝහ වශයෙන් මුලා දැන් මෙන්න මෙහෙම හිතන්නකෝ හොඳ ලක්ෂණයි කියලා හිතෙන රූපයක් කාගේ හැරිය හැට හමු වෙනවා. ඇහැට දකින්න. එහෙනම් ඇහැට දකින්නවා කියන්නේ අපි මේ රට මනුස්ස සමාජයේ පාවිච්චි කරන වචනේ නැත්නම් ඇහැට රූප පේන්නේ නැහැ. හිතටද හිතටත් පේන්නේ නැහැ. ඇහැට පේනවා නම් අම්ද මේ මැරිච ඇස් අරගෙන මැරිච ඇයටත් පේන්නේ. හිතට පේනවා නම් අම්දයින්ටත් පේන්නේ. ওই දෙකම වෙන්නේ නැහැ. එතකොට රූප පේන්නේ ඇහැයි හිතයි එකතු වීම නිසා අර ඒ රූපය ආලෝක ධාරාවන්ගේ ආධාරයෙන් අරමුණක් ඉන්ද්‍රියත් ගැටීම නිසා ඇති වෙන චක්කු විඥාන චේතයටයි. ඒක ගැඹුරු බණක්. කොහොම හරි අපි හිතමුකෝ ඉතින් එහෙම පේනවා කියලා. ඔය පෙනුනහම අපි අපේ හිත ආසාව නැති කරලා නැහනේ සුන් කෙරුවේ නෑ. ආසාව අපේ හිතේ තියෙනවා. තෘෂ්ණාව, ලෝභය, ආසාව ඕවා තියෙනවා. ඒ තියෙන නිසා ඒ හමු වෙච්ච රූපය හමු වෙච්ච පුද්ගලයා හිතනවා නම් ලස්සනයි, හොඳයි, සුන්දරයි කියලා ඌ එදන ආසාවක් ඇති කරගන්න. ඒ ආසාවම අන්න පාපයක්. සමහර විට ඒ ආසාව ඇති කරගත්ත ඔහු ඒ රූපය ලබා ගැනීම පිළිබඳව ක්‍රියා කරන්නට ගියොත් ඔහු කොතනින් නවතිනවද දන්නේ නැහැ. නොයෙක් අන්දමේ කටයුතු වලදී ඔහු බොහෝ දුරට පෞසිද්ධ කරගන්නට පුළුවන්. එතකොට එහෙම යනකොට ඒ එක විදියක්. අනිත් එක ද්වේෂය විරුද්ධව හැපීමක් වුණොත් ඒත් ඉතින් විරුද්ධකාරීත්වයෙන් ද්වේෂ මූලිකව මේ කකුසල සිද්ධ වෙන්නට පුළුවන්. මෝහය වෙනකොට මේ කොයි එකවත් යථා තත්ත්වයේ ඇත්ත ඇති හැටි දැනගැනීමේ ශක්තිය නැති නිසා හැම අතින්ම වැරද්දට වැටෙන්නට පාපයට වැටෙන්නට පුළුවන්. මෙන්න මේ නිසායි ලෝකය පව් කරන්නේ. අරමුණ විසඳා ගැනීමේ ශක්තිය අපට නැහැ. ඒ තරම අපේ හිත අපි තව දියුණු කළේ නැහැ. හිත සම්පූර්ණයෙන් පිරිසිදු කළෙත් නැහැ. හිත සම්පූර්ණයෙන් පිරිසිදු කළොත් ඒ කියන්නේ සියලුම ක්ලේශ ධර්ම හිත අපිරිසිදු කරන කෙලෙසුන් ආයි කවදාවත් කොහොමවත්ම ඇති නොවන මතු නොවන අන්දමට මාර්ගඥාණය සමුච්ඡේදයෙන් සහ මුලින් නැති කළොත් එබඳු සිතක පව් ඇති වෙන්නේ නැහැ. සමහර විට ධානාදියකින් යටපත් කළොත් යටපත් තිබෙන අවස්ථාව තෙක් ඇති වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් හිත හුඟක් දුරට හුරු පුරුදු කරලා නැත්නම් භාවනාවකින් හෝ තැන්පත් කරලා තියෙනවා නම් ඒත් ඒ තැන්පත් භාවය නිසා ඇති වෙන්නේ නැහැ. එහෙම නැති අවස්ථාවක වුණාම අර විදිහට ලෝභ ආදීන්ගේ වශයෙන් හෝ ද්වේෂාදීන්ගේ වශයෙන් හෝ මෝහාදීන්ගේ වශයෙන් හෝ සිත් තුළ අකුසල ධර්මයන් ඇති වෙන්නට පුළුවනි. සමහර විට එහිදී ඒ ඒ කරුණු ඉෂ්ට කර ගැනීමේ අදහස වෙනකොට රහසින්වත් ඊට සූදානම් වෙන්නට පුළුවනි. ඒක ලෝභය මුල් කරගෙන වෙන්නත් බැරි නැහැ. ද්වේෂය මුල් කරගෙන වෙන්නත් බැරි නැහැ. කාරණා කාරණා නොදත් මෝහය නිසා වෙන්නත් බැරි නෑ කොහොම වුණත් රහසින් හෝ පව් කිරීමට සත්වයා පෙළඹෙන්නට පුළුවන් එතකොට අරහත්වයෙන් රහත් වීමෙන් හිත සම්පූර්ණයෙන් පිරිසිදු කළා නම් පව් උපදින්නේ නෑ කියන එක ගැන අමුතුවෙන් කරුණු කියන්නට ඕන නෑ බෞද්ධයි ධානයකින් යටපත් කළා නම් ධානය තියනතුරු ඥාන ශක්තිය තියෙනතුරුම අප වෙන්නේ නෑ කියන එකත් අමුතුවෙන් කියන්නට ඕන නෑ මොකක් හරි මතුවෙන්නට තියෙන දෙයක් මතුවන්නට ඉඩ නොදී ලොකු ගලකින් වහලා තිබ්බොත් යට කරලා තිබ්බොත් තියේ එහෙමම ගල පෙරළුනොත් පෙරළුවොත් ආයි මතුවේයි. අන්න ඒ වගේ ධානය. විස්කම්බන ප්‍රාණ හිත තැන්පත් කරගත්තොත් මුල ඉඳලම හිත ස්වභාවයෙන් සාන්තදාන්තව ගත කිරීමට අරමුණු වල ස්වභාවය තේරුම් ගැනීමට අපි හුරුදු පුහුරු පුරුදු කළොත් එබඳු අවස්ථාවක එහෙම හිතේ අමුත්තක් ඇති නොවි ආරක්ෂා වෙනවා. ඒක ආරක්ෂා වීමේ එක කාරණයක්. එබඳු එක්කෙනා පවට නොනැමි ආරක්ෂා වෙනවා. දැන් මෙන්න මෙහෙම හිතන්න අපි හිතමු හිත භාවනාවෙන් ඔන්න හුඟා දුරට තැන්පත් කරපු කෙනකින්. ඔහුගේ හිත අරමුණු වශයෙන් අර භාවනාවට පුරුදු වෙච්ච තාලයට මිසා එහෙම නැතුව අරමුණු රස විඳ ගැනීමේ ආසාවට අනුව දුවන්නේ නැහැ. පුංචි කතාවක් මතක් කරන්නට කැමතියි. මේ අපේ රටේ ලංකාද්වීපයේ එක හාමුදුරු නමක් වැඩ හිටියා. උන්වහන්සේ බොහොම ශ්‍රද්ධාවෙන් පැවිදි වෙලා බොහොම ගුණගරුකව ශික්ෂා සම්පන්නව ආජීව සම්පන්නව මහානගම් පුරන හොඳ භික්ෂුණ ආංශේ නාමයි. වහන්සේ භාවනාවටත් හොඳට පුරුදුයි. හොඳට භාවනා කළා. උන්වහන්සේ වැඩිපුරම දියුණු කළේ ඔය අපි සාමාන්‍යයෙන් කියනවනේ පිළිකුල් භාවනා කියලා. අසුබ භාවනා එයින් අට්ඨික භාවනාව. ඇට ගැන සීකරලා මේ මුළු පංචස්කන්ධයේම ඇට ගොඩක් එයි කියන හැඟීමට බහැලා එහි ආදීනම දැකලා අනිත්‍ය දුක්ඛ අනාත්ම තත්වයෙන් විදර්ශනාවට නගා ගැනීමේ අදහසින් භාවනා කරලා ඒ භාවනා බලයෙන් උන්වහන්සේ හිත තැන්පත් කරගත්ත භික්ෂුන් වහන්සේ නම. එක දවසක් උන්වහන්සේ අනුරාධපුරයේ ඉඳලා මිහින් පවයට යන මාර්ගයේ මාර්ගයට ඩිංගත් අයිනෙන් හොඳ සිහිල් සෙවණ ඇති ගහක් මුලට වෙලා වාඩි වෙලා තමන්ගේ අර පුරුදු හුරු පුරුදු භාවනාවෙහි යෙදිලා හිටියා. ඔය කියාපු මාර්ගය අද වගේ මේ රත වාහන හැම යන මාර්ගයක් නෙවෙයි පයින් ගමන් බිමන් යන මගීන් ගියේ ප්‍රයෝජනෙට පාවිච්චි වෙන මාර්ගයක්. ඔය දවසේ මෙන්න මෙහෙම සිද්ධියක් වුණා. ඊට මෙහා ගමක තරුණ අඹු සැමියුවලක් චෝඩුවක් හිටියා. මොකද්ද පොඩි කාරණයක් නිසා තථාව දිග්ගැහිලා මේ අඹු සැමියන් අතර පොඩි පහයි සටනක් ඇති වුණා. මේ සටන නිසා අර භාර්යාව පුරුෂයා අත්හැරලා පැනලා යන්න ගියා. මේ භාර්යාව ලෝකවාසීන් සලකන හැටියට ඇහැට කනට පේන හොඳ හැඩ වැඩ ඇති ලක්ෂණ රූප සම්පන්න තරුණ කාන්තාවක්. ඒ වගේම ඇයට පුරුදු වෙච්ච සිරිතක්ව තිබුණා. කොහේදි කවුරු හම්බ වුණත් දැක්කත් හිනහිලා සමහර විට අඳුරනවා නම් වචනයක් දෙකක් කතා කළා නැතත් hinaයිලා යන ස්වභාවයක් සිතක් තිබුණා. දැන් මේ කාන්තාව අර ස්වාමි පුරුෂයා සමග පැනලා කෝලහල කරගෙන පැනලා යන්නේ ගමට යන්න මීන්තලේ පැත්තට. අර පාර දිගේ යන්නේ. ඒ ආයිනේ ගහක් මුල වාඩි වෙලයි අර හාමුදුරුවෝ භාවනා කරන්නේ. මේ කාන්තාව ඒ හාමුදුරුවෝ ඉන්න තැන නැවතුණා. මුණ දිහා බැලුවා. හොඳට hina වුණා. උන්වහන්සේ ගණන් ගත්තේ නැහැ. hinaහිලා යන්න ගියා. අර ස්වාමි පුරුෂයා ආත්මේ භාර්යාව හොයාගෙන පන්නගෙන ආවා. ඔය එන අතරමඟ කීප දෙනෙක්ගෙන් ඇහැව්වා. කාගෙන්වත් හරි උත්තරයක් ලැබුණේ නැහැ. දැන් අද උනත් මේ ඇහුම්කම් දෙන පින්වතුන් උනත් දන්නවනේ එහෙම කාරණයක් පිළිබඳ අහපුවාම බොහෝ දෙනාගෙන් තරුණයින්ගෙන් යටවරින්ගෙන් ළමයින්ගෙන් එහෙම ලැබෙන්නේ උහුළු වේලුවක් ඔහු අමාරුවේ දාන තාලේ උත්තරයක් මිසක් ඔහුට පාර හොයාගන්න පුළුවන් උත්තරයක් නෙවෙයි එදත් ඌක ඔහොමම නොතිබුණයි කියලා අපට කියන්න පුළුවන් කමක් නැහැ ඒ නිසා මේ මිනිසයා කීප දෙනෙක්ගෙන් ඇහුවා එයා ඒකෙන් සමච්චලයට භාජන වුණා මිසක් එයාට ඕන කරන පිළිතුරු ලැබුණේ නැහැ. ඒ නිසා කාවින්වත් මාහ යනවා. යනකොට මේ හාමුදුරුවෝ මෙතන ගහමුල වාඩි වෙලා භාවනා කර කර ඉන්නවා දැක්කා. කල්පනා කළා මේ හාමුදුරුවන්ගෙන් ඇහුවොත් නම් මට මේක කියයි. කියලා. නැවතිලා වැඳලා කිව්වා ස්වාමීනි කරදර කරනවාට සමා වෙන්න මට අවසරයි. මෙන්න මේ විදිහේ හැඩ වැඩ ඇති ලක්ෂණ තරුණ කාන්තාවක් දැන් මේ පාරෙන් හිම ගියාද උමාංශේ කියනවා එතකොට පින්වත හැඩ වැඩ ඇති තරුණ ලක්ෂණ කාන්තාවක්ද නැද්ද කියලා මම දන්නේ එකක් නෑ මම එච්චර දුරට කල්පනා කළෙත් නැහැ. එච්චර දුරට සිහිය මේ කල්පනාව දුර ගැස්සෙවිත් නැහැ. ඔන්න ඔහේ ඇට සැකිල්ලක් නම් ගියා වගේ දැක්කා. දැන් මේ මිනිස්සයා හොඳටම තරහ ගන්නට ඕනේ. එයාට අර අනිත් අයගෙන් ලැබිච්ච පරිහාසය කොළපුම වගේ එකක් නේදයි මේ කියන. ඇට සැකිල්ලක් ගියයි කිය. නමුත් මේ මිනිස්සයා ටිකක් නුවණ ඇති මිනිහ. ඒ නිසා කලකිරුණා. ඒ මිනිසයා තේරුම් ගත්තා මගේ භාර්යාව කවුරු දැක්කත් හිනහිලා යන ස්වභාවය තියෙනවා. මේ හාමුදුරුව මෙතන භාවනා කර කර ඉන්නකොට මෙතනින් ගිහින් තියෙනවා. හාමුදුරුව දැකලා නැවතිලා හිනහිලා තියෙනවා. හිනහිනකොට හාමුදුරුවගේ දත් ටික තමයි දැකලා තියෙන්නේ. මේ හාමුදුරුව කිසිම සැකයක් නැතුව අට්ඨික අසුබ භාවනාව වඩන හාමුදුරු නමක් උන්වහන්සේ ඒක හුඟක් දුරට වඩලා සිහිය හුඟාක් තන්පත් කරගෙන හිත තන්පත් කරගෙන ඉන්න හාමුදුරනම උන්වහන්සේගෙන් මට ආරංචිය හරියට ලැබුණා මෙතනින් තමයි ගිහින් තියෙන්නේ කියලා ගංගා කිව්වා ස්වාමීනි මට සමාවෙන්න කරදර කළාට කියලා ගියා. අන්න උන්වහන්සේගේ අර හිත තන්පත්ව තිබිච්ච නිසා උන්වහන්සේ රහත් කෙනෙක් නෙවෙයි තව නොමුත් උන්වහන්සේගේ හිත ඇදුනේ නැහැ මේ තරුණ කාන්තාවක් එක්ක මේ ලක්ෂණ කාන්තාවක්ය. මේ මනවඩන කාන්තාවක්ය. මා දැකලා මෙතන ඉඳලා hina වුණාය. hina එනකොට තවත් ප්‍රිය ඒ මොකවත් උනාංශ කල්පනා කළේ නෑ. කල්පනා නොකර ලෝභ වශයෙන් තෘෂ්ණා වශයෙන් හිතුවේ නෑ. එහෙම නැත්නම් උන්වහන්සේට දේශ වශයෙන් හිතන්නත් ඉඩ තිබුණා. ඇයි? මේ මොන කරදරයක්ද? මම මෙතන භාවනා කර කර ඉන්නවා. මේ කොහෙද යන මේ කරදරයක් මෙතෙන්ට කඩාවැටලා මෙතන නෑ ඉඳලා ඈත් වුනේ මොකද්ද කියලා උන්වහන්සේගේ හිතේ ක්‍රෝධයට කිත්තු නැත්නම් දෝමනස්සයක් හිතේ දොම්නස් බවක්වත් ඇති වෙන්න ඉඩ තිබුණා බොහෝ විට එහෙම වෙන්න පුළුවන්නේ වැඩි වශයෙන් අර මුලින් කියාපු පැත්තට තමයි ලෝකෙ ඇදෙන්නේ ටිකක් අඩු වශයෙන් අර විදියටත් වෙන්න පුළුවන් මට කරදරයක් මේ යන ගමන් යන දිහාවක යන්නේ නැතුව මෙතන ඇවිදින් මිහිනා හෙන්නයි කතාවට ගියා කියලා හිතේ දුම්නස් ගතියක් ඇති වෙන්න පුළුවන්. උන්වහන්සේ එහෙම වුණෙත් නැහැ. දැක්කා ඇහැ තිබුණා ආලෝකය තිබුණා අරමුණාව දැක්කා දැක්කා දැක්කා එච්චරයි ඔහි. ගියා. හොඳයි කියලා හිතුවෙත් නෑ නරකයි කියලා හිතුවෙත් නෑ ආසකලේ කියලා හිතුවෙත් නෑ තරුණයි කියලා හිතුවෙත් නෑ ලක්ෂණයි කියලා හිතුවෙත් නෑ මට කරදරයක් කලයි කියලා හිතුවෙත් නෑ මොකක්වත් නෑ අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ සංස්කාර පුඤ්ජා කැටසකිල්ලක් වන් නොහේ කියා අන්න බලන්න. අර භාවනාවෙන් හිත හොඳට තැන්පත් කරගෙන තිබිච්ච නිසා උන්වහන්සේගේ හිත රාග වශයෙන් ඇදුනෙත් නෑ ඒ පැත්තට. දේශ වශයෙන් හිතේ ධම්නසක් ඇති වුනෙත් නෑ. මහන්සි තවදුරටත් කල්පනා කළා නම් කල්පනා කරන්නට ඇත්තේ එහි ඇති අසුභ ස්වභාවයේ ඒ අනුව සංස්කාරයන් පිළිබඳ අනිත්‍ය දුක්ඛ අනාත්ම తත්වය. අන්න ඒ විදිහට හිත තැන්පත් වෙනවා නම් තැන්පත් කරගත්තොත් රහසින්වත් පව කරන්නට ඕන වෙන්නේ නැහැ රහසින්වත් පව කෙරෙන්නේ නැහැ. ඉතින් එහෙම නැති මේ ලෝකයේහි වාසය කරන අපට බොහෝ විට වෙන්නේ අන්න ඒ අන්දමට ලෝභ වශයෙන් ප්‍රශ්නා වශයෙන් ආසා වශයෙන් හිතේ පාප චේතනා ඇති කර ගන්නට පුළුවන්. ද්වේෂ වශයෙන් පුළුවන්. මෝහ වශයෙන්ුත් පුළුවන්. නමුත් අපි නිතරම අදිස්ථාන කරගන්නට ඕන පුළුවන් තරම් දුරට. ඒ කොහොමවත් නැතුව අපි සංස්කාරස්ව භාවයම හිතලා ලෝකස්ව භාවයේ හිතලා රහසින්වත් පවු නොකරමු කියන අදිස්ථානයේ දැඩිව ඇති කරගන්නට ඕන. ඉතින් පවු කිරීමේ විපාක හොඳට දන්න. ඉතින් අපි අර මුලින් මතක් කරපු ගාථාව දේශනා කිරීමට හේතු වෙච්ච කාරණයක් අපි පොඩ්ඩක් කියනවා අපිට වැඩි වෙලාවක් නැහැ දැන්. ඒකේ තේරුම කරුණු සකස්ව නොකිරීම නිසා පොඩි පොඩි වැරදි වලට වැටෙනවායි කියන එක. ඒක භික්ෂුනාස නමක් හිටියා මහන්සේ දුසිල් කෙනෙක් නෙවෙයි නමුත් ඔය පොඩි පොඩි කරුණු ගැන වැඩි සැලකිල්ලක් නැහැ. ආරාමයේ සතු මහා සංඝයා වහන්සේ සතු ඇඳ ඇතිරිටි ඔය ආදී දේවල් පරිස්කාර අවුවේ දැම්මොත් ඒ ගැන සලකන්නේ නැහැ. ඔහේ යන්න යනවා. වැස්සොත් දෙමිලා යනවා. සමහරට ආරම් තියන්නේ නැතුව වේයෝ මීයෝ කාලා දානවා. ඔයා ගැන කිසි සැලකිල්ලක් නැහැ. සිවුරු පිළිකර ගැනත් එහෙමයි. පොඩි පොඩි දේ ගැන සැලකිල්ලක් නැහැ. ඒ ගැන අනිත් වික්ෂුන් වහන්සේලා කතා කරපුවම කියන මොනවද? ඔයා පෞසිද්ධ වෙන්නේ ඒවා. කොටමෙට්‍රෝල්ට හිත තියෙනවා. ඇඳ ඇතුළේ වලට හිත තියෙනවා. ඔයා නැති වෙලා ගියාම මොකද පෞසිද්ධ වෙන්නේ නැහැ. පස්සේ බුදුහාඳුරුවෝ ළඟටත් මේ කතාව ගියාම බුදුහාඳුරුවෝ ඇහුවා අමුනාසු එහෙම කියනවාද? ඔව්. හැබැයි එහෙම කරන්න එපා. පවු නැති එක ඇත්ත. නමුත් කුඩු කුඩා කරුණෙහි උනත් සැලකිලි වෙන්නට ඕනේ. වතාවක් කියන්නේ ඒවයි. වත හරියට පුරන්නේ නැති එක්කෙනාගේ සීලය සම්පූර්ණ වෙන්නේ නැහැ. වත්තං නපරිපූර්ෙන්තෝ නසීලං පරිපූර්ති. ඒ නිසා වතාවත හරියට කරන්නට ඕනේ. ඒවත් කරන්න ඕන නැහැ කියලා හිතන්නට එපා. සුළුයි කියලා හිතන්නට එපා. ඒ සුළු දේ මගහැරීමෙන් තමයි ඊට වඩා ලොකු දෙයක් මගහැරනවා ඊට වඩා ලොකු දෙයක් මගහැරනවා අන්තිමට ලොකුවටම යනවා. ඒ වගේ අපි රහසින්වත් පව කරන්නට හිතුවොත් ඒක තව දික් වෙනවා තව දික් වෙනවා තව දික් වෙනවා. ඒ නිසා හැකි හැම අන්දමකින්ම අපි අදිස්ථාන කරගමු ස්ථිර අදිස්ථානයෙන් යුක්තව රහසින්වත් පවුනකර ජීවිතයේ හැකි තාක් පිරිසිදුව තබාගෙන එයින් අපි මෙලව ජීවිතයක් සාර්ථක කරගෙන පරලොව ජීවිතයක් සාර්ථක කරගෙන කෙලවර බෞද්ධ පරමාර්ථය වූ ජාති ජරා මරණ ආදී දුකින් නිදහස් සාන්ත උත්තම නිවන් සැපතින් සැනසෙමු කිය. ආකාසට්ඨාච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨාච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති එම ධර්මානුශාසනාව පවත්වා වදාළ දේශකයන්න් වහන්සේ කොළඹ තිඹිරිගස්යාය අශෝකාරාමාධිපති පූජ්‍යපාද කරන්දන පඤ්ඤාලංකාර නායක ස්වාමින්ද්‍රයන්න් වහන්සේ